බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඒ ඒ ප්‍රශ්නේ අහපු මහත්මයාම තව අහලා තියෙනවා. සංකිත් සංකිත්වා චිත්තං සමාහිතංත්වා චිත්තං මහග්ගත සංකිත්තං වා චිත්තං කියලා කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මහග්ගත සිත සෞතර සිත යන්නේ චිත්තානුපස්සනාවේ පවතින සිත් පහදන්න. ඔව්. ඉතින් ඒව ඇත්තටම දැන් ප්‍රායෝගිකව ඔහොම නිකන් නම් වශයෙන් කිව්වට මතක හිටින්නේ ඒ කොටසත් ඔබතුමාට අවශ්‍ය නම් අර සියස ටීවී ධම්මවිචය සීරීස් එකට ගිහිල්ලා ඒකේ සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනකොට චිත්තානුපස්සන සතිපට්ඨානය බලන්න ඒකේ ටික ඔක්කොම පැහැදිලි කරලා තියෙනවා අනුපිළිවෙල ඒ නිසා ඒක මෙහෙම නිකන් වචනකින් කිව්වට ඒක ඔලුවට යන්නේ නැහැනේ. අරක දේශනාවේ හොඳට එකින් එක එකින් එක විස්තර කරනවා කොහොමද බෙදීම සිද්ධ වෙන්නේ කියලා.